චිරෝ කුඩ්ඩේසු තිත්තන්ති සම්නි සිංඝාටකේසු ච ద్వාරබාහසු තිත්තන්ති ආගන්පාන සකංගරං පහූතේ අන්නපානම් හි කජ්ජ බොජ්ජේ උපත්තිතේ නතේ සංකෝචි සරති සත්තානං කම්මපච්චයා එවං දදන්ති ඥාතිනං ඒ හොන්ති අනුකම්පකා සුචින් පනීතං කාලේන කප්පියං පාන භෝජනං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ තේත තච්ච සමාගන්වා ඥාතිපේතා සමාගතා පහූතේ අන්නපානම් හි සක්කච්ඡං අනුමෝදරේ චිරං ජීවන්තු නොඤාති සං හේතු ලභාමසේ අම්හා කංච කතා පූජා දායකාච අනිප්පලා නහි තත්ත කසී යති ඝෝරක්කෙත්තන විජ්ජති වනිජ්ජාථාදිසීනත්ති හිරඤ්ඤේන කයාකයන් ඊතෝ දින්නේන යාපෙන්ති පේතා කාල කතාතහින් උන්න මේ උදකං වට්ටං යථා නින්නං පවත්තති ඒව මේව ඊතෝ දින්නං පේතානං උපකප්පති යතා වාරි මහා පුරා පරිපූර්ණෙන්ති සාගරං ඒවමේව ඊතෝ දින්නම් පීඨානං උපකප්පති අදාසිමේ අකාසිමේ ඥාති මිත්තා සකාචමේ පීඨානං දක්ඛිනා ධඤ්ඤා පුබ්බේ කත මනුස්සරං නහිරුන්නං සෝකෝ වා යාචඤ්ඤා පරිදේවනා නතං පේතාන මත්තාය එවං තිත්තන්ති ඥාතයෝ ආයංච කෝ දක්ඛිනා දින්නා සංගම්හි සුපතිත්ථිතා දීගරත්තං හිතායස්ස තානසෝ උපකප්පති සෝඤාති ධම්මෝ ච යන්නි දස්සිතෝ පේතාන පූජාත කතා උලාරා බලංච බික්ඛූන මනුපදින්නම් තුම්හි පුඤ්ඤං පසුතං අනප්පකන්ති තී ශ්‍රද්ධාවන්ත පින්වත්නි තුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ මහා කරුණික දසබලධාරී සරුවක් නිරාජෝත්තමයාණන් වහන්සේ දෙව් මිනිසුන් සහිත සමස්ත ලෝකයාටම හිත පිනිස සැප පිනිස බිම්බිසාර රජමැදුරෙහිදී පැවැත්වූ විශිෂ්ට දේශනාවක් මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා කරන්න තියදුනේ. අපි සෑම දිනාටම ඊටාම වැදගත් ඊටාම ප්‍රයෝජනවත් මේ ධර්ම දේශනාව සෑම දිනාට බොහෝම හොඳට මේ සූත්‍ර පාඨයේ කුසූත්‍රයේ සඳහන් වෙන බොහෝ ගාථා මේ අපේ ශ්‍රද්ධාවන්ත පින්වතුන්ට මතක තිබෙනවා. මේ සූත්‍ර ධර්මයේටි කියන්නේ තිරෝකුඩ සූත්‍ර ධර්මයි. දැන් බෞද්ධ පින්වතුන් විසින් තම තමන්ගේ පරලෝසප ඥාතීන් උදෙසා වෙන් වූ මව් දෙමව්පියන් උදෙසා කලුරිය කරන්නට යෙදුණු බන්දු මිත්‍ර ඥාති වර්ගයා උදෙසා බුදු ශාසනය අරමුණු කොටගෙන බොහෝ පින්කම් සිද්ධ කරනවා මේ පින්කම් හේදී අනුසස් සැලසෙන ආකාරය තථාගත සරුවක්ඥයන් වහන්සේ පහදා වදාළා දැන් මේ දේශනාව බිම්බිසාර රජතුමා ප්‍රමුඛ රාජ පර්ෂදයට තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ පහදා වදා. දැන් අපි සලකා බලන්නට උනේ අප කරන සෑම පින්කමකදීම අපගේ නමින් පරලෝ සපත් ඥාතීන්ට පිම්පෙත් ලැබෙන හැටි මේ සූත්‍රයේ පුරාවටම ශාන්තිනායක ලෝතුරා බුදුරජාණන් වහන්සේ පහදා වදා. මේට පෙර කල්ප 92කට පෙර පහළ වූ පුස්ස සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය හා බැඳුණු කතා ප්‍රවෘත්තියක් තිබෙනවා. ඒ පුස්ස සරුවඥන් වහන්සේ පහළ වීමෙන් එතුමාගේ පිය මහ රජතුමා මමේව බුද්ධං මමේව ධම්මං මමේව සංඝං බුද්ධ රත්නියම මගේ ධම්ම රත්නියම මගේ සංඝ රත්නියම මගේ කියන අදහස ඇති කොටගෙන මමායනේ උපදවාගෙන බුද්ධ උපස්ථාන සිදු කළා මෙහෙම කාලයක් ගත වෙනකොට සමහර මිනිසයන්ට මේ බුද්ධ උපස්ථානය නොලැබී ගිය බැවින් රාජපුත්‍රයන් තිදෙනෙක් විසින් ඒ රටේ ඈත ජනපදයක කැළඹිල්ලක් ඇතිකොට ඒ කැළඹිල්ල සංසිඳ වීමෙන් අනතුරුව රජතුමාගෙන් වරයක් ඉල්ලුවා. ඒ වරයේදී රජතුමා ඒ කැළඹිලි සංසිඳ වීම කැරලි කෝලහල සංසිඳ වීම හේතුවෙන් වරයක් ප්‍රදානය කිරීමේ කැමැත්ත ප්‍රකාශ කළා. ඒ වෙලාවේ ඉල්ලා සිටි ස්වාමීනි වෙන කිසිම වරයක් අපට අවශ්‍ය නැහැ. පුස්ස සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා උපස්ථාන කිරීමට වරයක් ලැබේවා. ඒ වරය හැර වෙනත් වරයක් ගන්න හැටියට මේ ජයසේන මහරජතුමා කියා සිටියා. ඒ වෙලාවේ කුමාරවරු තිදෙනා කියා සිටිය වෙනත් වරයකින් වැඩක් නැහැ. අපට සත් වර්ෂයක් මේ බුද්ධ උපස්ථානීය සඳහා අවසර දෙන්න. එච්චර දීර්ඝ කාලයක් දීමට මැලි වුණා. හත් වර්ෂයේ 6 වර්ෂයේ වුණා. 6 වර්ෂයේ 5 වර්ෂයේ වුණා. 5 වර්ෂයේ 4 වර්ෂයේ වුණා. ඒ වගේම තුන් වර්ෂයේ භවයට පත් වුණා සත් දෙවනි වර්ෂයේ භවයට පත් වුණා වර්ෂයක් භවයට පත් වුණා මාස 11ක් භවයට පත් වෙමින් අවසානයේ තුන් මාසයක් බුද්ධ උපස්ථානයේට අවසර සැලසුණා මේ බුද්ධ උපස්ථානයේ සිද්ධ කිරීමේ තුන් මාසය ඇතුළත මේ රජ කුමාරවරු වස් කාලයේ සිල් පේවිගෙන තමන්ගේ දහසක් අමාත්‍යයන් ඒ සඳහා යොදවමින් මේ විදිහේ බුදු උපස්ථානයේ සඳහා කටයුතු කළා. මේ බුදු උපස්ථානයේ සිද්ධ කෙරෙන කාලෙහි මෙහි භාණ්ඩාගාරිකතුමා ඒ වගේම අය කැමිතුමා දාන සංවිධානය කරන අය සෑම දිනාම යෙදුවා. මෙහෙම යොදවාගෙන Taman ශිල්පේ වීගෙන වාසය කරමින් කුස සරුවඥයන් වහන්සේ ප්‍රමුඛ ලක්ෂයක් මහ රහතන් වහන්සේලා උදෙසා බුදු උපස්ථානයේ සිද්ධ කෙරෙනවා. මෙහෙම සිද්ධ කෙරෙන අතර ටික කාලයක් යනකොට අර බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට සකස් කරන දානේ සමහර කොටස් ඒ දානීය සකස් කරන පිරිස දරුවන් හඬන බැවින් මුලින් දෙන්නට යෙදුණා. පසුව Tamanda අනුභව කරන්නට හේතුණා. මෙහෙම කාලයක් යනකොට ශ්‍රද්ධාව පිරිහි අර බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට සකස් කරන දානීය කාදමමින් දානශාලාව විනාශ කරමින් අවසානයේ දානශාලාවට ගිනි තැබු. සිල්පේ වීගෙන ಗುಣධර්ම පිරූ සත්වයෝ කොටසක් ශ්‍රද්ධාදී දියුණු කරමින් දෙව්ලොව ගියා. කර්මානුරූපව අකුසල කර්ම රැස් කරපු දානීය විනාශ කරමින් දානශාලා ගිනි තබමින් ඒ විදිහේ විපාක වාර බින්ද සියල්ලෝම අපායට ගියා. නිරේත වැටුණා. මේ නිරේ කල්ප 92ක් මේ විදිහට දුක් විඳින්න හේතුව. ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වීමෙන් තමයි අර රජ කුමාරවරු තුන් දෙනා තුන් බෑ ජටිලයන් බවට පත් වුණා. අර භාණ්ඩාගාරිකතුමා තමයි බිම්බිසාර මහරජතුමා. බිම්බිසාර මහරජතුමා පහළ වෙන කාලෙහි අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් দমনය කොට රජගහ නුවරට පැමිණි. තුන් බෑ ජටිලියනුත් 1003ක් මහ රහතන් වහන්සේලා සමග. එදවස බිම්බිසාර රජතුමා ප්‍රමුඛ 11 නහුතයක් පිරිස ඒ කියන්නේ 120000ක් පිරිස ලෞතර බුදුරජාණන් වහන්සේ හමුවට ලක්ටි වනයේට පැමුණා. ලක්ටි වනය කියන්නේ තල් ගස්වලට වැල්මී වැල් එටි ඇති වනයයි. මෙතනදී අර තුන්බෑ ජටිලයන් වෙන කවුරුත් නෙමෙයි පුස්ස සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලෙහි රජ කුමාරවරුන් වී තුන් මාසයක් ශිල්පයේ වීගෙන අර බුදු උපස්ථානය කරපු දහසකුත් ඒ රජ කුමාරවරු තුන්දෙනා තමයි උරුවෙල කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප ඒ සියල්ලෝම බුදු සරණ යමින් මිසදිටු අතහරිමින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇසීමෙන් මගඵල නිවනින් සැනසුණා. ඒ සියල්ලෝම බුද්ධ ශ්‍රාවකයෝ බවට පත් වුණා. නැවත බිම්බිසාර රජ ප්‍රමුඛ 120000ක් පිරිස භාග්‍යවත් වූ ගෞතම සරුවක්ඥයන් වහන්සේ සම්මුඛ වීමෙන් ඒ ධර්ම දේශනා ඇසීමෙන් ලක්ෂයක් පිරිස මඟඵල නිවනින් සැනසුණා. 20000ක් තිසරණ සහිත සීලේ පිහිටිය. දැන් මෙහෙම ලෞතුරා බුදුරජාණන් වහන්සේ සම්මුඛ වීමෙන් ප්‍රසාදයේ ඇතිවීමෙන් බිම්බිසාර මහරජතුමා සෝවාන් ඵලයට පත් වුණා. ඉන් අනතුරුව සරුවක්ඥයන් වහන්සේට වේළුවනාරාම පූජාව සිද්ධ කරන්න තියදුනා. සර්වඥයන් වහන්සේගේ ශ්‍රී හස්තයට දක්ෂිනෝදකයේ වක් කරමින් බිම්බිසාර මහරජතුමා විසින් උණ ගසින් පිරී ගිය රාජකීය උද්‍යානය ආරාමයක් බවට පත් කරමින් පූජා කරන්නට යෙදුණා. ඒ දවස බුද්ධ ශාසනයේ සිද්ධ වූ ප්‍රථම ආරාම පූජාව බැවින් බුදු ශාසනයේ පිහිටි බැවින් මහා පොළොව ප්‍රකම්පිත වුණා. අන්න මේ දවසද බිම්බිසාර මහරජතුමාට ස්වකීය ඥාතීන් උදෙසා පරලෝසප ඥාතීන් උදෙසා පින්පෙත් දීමට අමතක විදියා. නැවත රාත්‍රී භාගෙහි බිම්බිසාර රජමැදුර වටකුට මහත් ගෝසාවක් ඇසීමෙන් අලුයම කාලයේ බියටපත් වූ මහරජතුමා විසින් ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේ කාරණය දැනුම් දුන්. භාග්‍යවත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ කාරණයෙන් මේ තමන්ට ඇති පීඩාවක් නොවන බවත් කල්ප 92ක් තිස්සේ නිරේ පැසෙමින් දැන් പ്രേතලෝ ඉපදී සිටින Tamanගේ 84000ක් ඥාතීන් පින්පෙත් බලාපොරොත්තුෙන් සිටින බව සර්වඥයන් වහන්සේ මතක් කර සිටියා. ඒ සඳහා කළ යුතු නියම උපදේශ ලෝතුරා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරමින් පවසා සිටියා. නැවත සර්වඥයන් වහන්සේගේ අනුශාසනාව අනුව බිම්බිසාර රජමැදුරෙහි බුද්ධ ප්‍රමුඛ 500ක් මහරහතන් වහන්සේලා උදෙසා දානීය සකස් කරන්න තීරුණා. සකස් කරමින් මේ ඥාතීන් උදෙසා පින්පෙත් පැමිණීමේ අදහස ඇතිව බිම්බිසාර මහරජතුමා මේ ඥාතීන් උදෙසා කරන පින්කම්හි ආදු කතිවරය හැටියට මේ කාරණය සිද්ධ කරන්න තීරුණා. ඒ දානි අවසානයේ සරුවඥන් වහන්සේ මේ තිරෝ කුඩ සූත්‍රය දේශනා කොට වදා. ඒ දවස මේ പ്രേත අපායේ ඉපදීමෙන් අනන්ත දුක් ඇති භයානක ස්වභාවය දැක නුවණින් කල්පනා කොට කලකිරීම ඇති වී නුවණ පහළ කොට ධර්ම ශ්‍රවණය කළ මිනිස්සු 84000ක් මඟඵල නිවනින් සැනසුණා. දැන් අපි සලකා බලන්නට උනේ ශාන්තිනායක ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ තිරෝකුඩ සූත්‍රාන්තර දේශනාවේ අන්තර්ගතය ගැන මෙතනදී තියෙනවා මේ പ്രേත අපාය ගැන പ്രേත අපායේ ස්වභාවය ගැන දැන් പ്രേත අපාය කියනකොට සමහර പ്രേතයෝ ඉන්නවා හරියට බිනයක් ගිනි ගත්තා වගේ කර්මජ තේජෝ ධාතුවෙන් ගිනි ඇවිලෙමින් වාසය කරන කොටසක්. සමහර කොටසක් ඉන්නවා සෙම්සොටු පමණක් ආහාරයට ගනිමින් කල්ප කාලාන්තරයක් ගියත් සෙම්සොටුවක්වත් ආහාරයට ගැනීමට නොහැකිව යන. සමහර පිරිසක් සිටිනවා කැලි කසල ගොඩවල් අවුස්සමින් ඒ තැන්වල ආහාර සොයමින් ගත කරන කොටසක්. සමහර කොටසක් සිටිනවා අන් අය දෙන පිණින් අන් අය දෙන පිණින් අනුමෝදන් වීමෙන් සැපයටපත් වෙමින් වාසය කරන පිරිසක් මේ තරම් දුක් ඇති මේ සතර අපායට අයත් මේ പ്രേත විශේෂ ඊටාම භයානක ගෝර තැනක් වශයෙන් ශාන්තිනායක සරුවත්යන් වහන්සේ පහදා වදා. එතනිදු මේ പ്രേත කියන කලුරිය කර මිනිසයන්ට පින්පෙත් ලබා ගැනීමට පුළුවන් වෙන්නේ පරදත් වූ ජීවී කියන പ്രേත කොටාශයට පමණ. අපි දැන් සලකා බලමු මේ ගාථා 13ක් ඇති තිරෝකුඩ සූත්‍රයේ සරුවඥයන් වහන්සේ පහදා වදාළ විස්තරය. පළවෙනි ගාථාවෙන් තිරෝකුඩ්ඩේසු තිත්තන්ති සම්දිසිංඝාට කේසුට ద్వාරබාහාසු තිත්තන්ති ආගන්පාන සකංග මේ මියගිය ඥාති නුදේශා යම් කෙනෙක් පින්කමක් කරනකොට ඒ ඥාතීන් එදවසම කරන පින්කමස්සේ සලකා ඒ ස්වකීය නිවස කියන හැඟීමෙන් පැමිණ දොර රෙදි අතරද දොර බහව් අතරද සන්දි මුළු අතරද සතරමන් සන්දි අතරද ගෙයින් පිටත බිත්තිවලද පැමිණ ස්වකීය නිවස කියන හැඟීමෙන් පැමිණ සිටිනවා පින්පෙත් අනුමෝදන් වීමට. එදවස 84000ක් තරම් ඥාතීන් බිම්බිසාර රජමැදුරෙහි මේ කියන සන්දිවල දොර රෙදි අතරවල ඒ වගේම වා කවුළු අතරවල මුළුවල පැමිණ පින් ගැනීමේ බලාපොරොත්තුෙන් සකීය නිවස කියන හැඟීමෙන් පැමිණ සිටිනු. බුද්ධානුභාවයෙන් 84000ක් තරම් ඥාතීන් පෙනෙන්ද සරුවඥන් වහන්සේ සැලැස්සුවා. බිම්බිසාර රජතුමා දේ පිරිස දැක්කා. කල්ප ගණන් සාපිපාසාදී දුකින් පෙළෙන කබ කඳුළු පුරිනු දෙනකින් යුතුව මෙරාගිය කුසින් යුතුව හැඩපළු ගෙතුණු කෙසින් යුතුව වක්කු කුදු ගැසූ ශරීර වලින් යුතුව නග්න ස්වરૂප ඇතුව මේ මහ දුක්ඛිත ස්වභාවය මේ ඥාතීන් තත්වී ඇති ඉරණම බිම්බිසාර මහරජතුමා සියසින් දැක්කා. සියසින් දැකලා මේ ප්‍රේතයන් උදෙසා කලුරිය කළ ඥාතීන් උදෙසා පින්පෙත් අනුමෝදන් කිරීමේ බලවත් කරුණාසිත ඇති වුණා. පහූතේ යන්න පානම්හි කජ්ජ බොජ්ජේ උපට්ඨිතේ නතේ සංකෝචි සරති සත්තානං කම්මපච්චය සමහර ඥාති තමන්ට කළගුණ සැලකීමේ ශීර්ෂයෙන් පින්පෙත් අනුමෝදන් කිරීමට බොහෝ ආහාර සකස් කරගෙන මහා සංඝ රත්නයට පිරිනමනවා දන් දෙනවා ඒ වුණාට සමහර අයට Tamanගේ මියගිය ඥාතීන්ට පින් දීමට අමතකව යනවා. දැන් බිම්බිසාර මහරජතුමාට වේළුවනාරාමයේ පූජා කළ ඉන් අනතුරුව පින් දීමට අමතකව ගියා. අන්න හේතුව පරලෝ සැපත් ඥාතීන්ගේ කර්ම වේගයේ තිබෙනකම් ඒ දුක් විපාකයේ විඳීමට තිබෙනකම් අපට පින් පෙද්දීමට අමතක වී යනවා. නතේ සංකෝචි සරති ස්මරණය වෙන්නේ නැහැ. මේට හේතුව ඒ පරලෝ සැපත් ඊර්ෂ්‍යා මාන ඒ වගේම තද මසුරු මසුරුකම ලෝභසිත දැඩිව අරගෙන වාසය කරගෙන පරලෝ සැපත් වූයේ ඥාතීන් කර්මයේ හේතුවෙන් අර പ്രേතලෝ තව තව දුක් විඳීමට හේතු වෙ තියෙනවා. ඒ හේතු ඉවර වෙනකොට තමයි අපිට මතක් වෙන්නේ ඒ අයට පින්පෙත් අනුමෝදන් කිරීම. ඊළඟ ගාථාවෙන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ පහදා වදාරනවා ඒවං දදන්ති ඥාතිනං යේ හොන්ති අනුකම්පක සුචින් පනීතං කාලේන කප්පියං පාන භෝජන සමහර ඥාති අනුකම්පාවෙන් ඥාතිනු දෙසා බලවත් කරුණා මෛත්‍රියෙන් බොහෝම කැපසරු වන්දමින් ප්‍රනීත ප්‍රනීත ආහාර කැපසරු වන්දමින් සකස් කොට ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ තේච තත් සමාගන්වා ඥාතිපේතා සමාගත ඒ දවස බිම්බිසාර මහරජතුමා එතනට රැස් වූ ඥාතීන් දැක්කා ඒවා පූජා කරනකොට පූජා කරනකොට සිටුවේ කොහොමද භාග්‍යවත් වූ ලෞතර බුදුරජාණන් වහන්සේට දක්ෂිනෝදකයේ පිළිගන්වන ගම මේ පින අපගේ ඥාතීන්ට වේවා. ආහාර පූජා කරනකොට මේ පින අපේ ඥාතීන්ට වේවා. වස්ත්‍රාදී මල් ගඳ සුවඳ විලවුන් පූජා කරනකොට මේ පින මගේ ඥාතීන්ට වේවා. සිවුරු පරිස්කාර පූජා කරනකොට මේ පින මාගේ ඥාතීන්ට වේවා. අර මෙතනට රැස් වූ සියලු ඥාතීන් සුඛිතා හුන්තු ඥාතයෝ අර සියලු ඥාතීන් සැපයටපත් වේවා කියන අදහස ඇති. දැන් බිම්බිසාර මහරජතුමා බුද්ධ අධිෂ්ඨානයෙන් මේ ප්‍රේතයන්ට මියගිය ඥාතීන්ට පින ලැබෙන හැටි ditth ධාර්මික වශයෙන් දකිනවා. පෑන් පූජා කරනකොට පස් පියුමින් සුසැදි පෑන් පොකුණු පහළ වී කල්ප ගණන් පිපාසයෙන් සිටිය සත්වෝ බැසගෙන නහ සැනසී පිපාසයේ සංසිඳවා ගන්නවා. ආහාර පූජා කරනකොට ආහාරයට අනුරූප දිව්‍යමය ආහාර පහළ වෙමින් වස්ත්‍රාභරණ පූජා කරනකොට ඒවාට අනුරූප දේවල් පහළ වෙමින් සතුටු වෙමින් කල්ප ගණනන් සාපිපාසාදී දුකින් සිටිය තත්වයෙන් අත මිදෙනවා. කොයි තරම් සතුටක් ඇති වෙනවද? අරතරම් දුක්ඛිත ස්වභාවයෙන් වාසය කරන කෙනෙකුට ලැබෙන සැපය. යම් කෙනෙක් දින හතක් निराහාර විඳ යමක් ලැබුණාම සතුටු වෙන්නේ කොයි ආකාරයෙන්ද කියන එක අපිට දකින්නට ලැබෙනවා. කල්ප ගණන් සාපිපාසාදීන් තැවෙන සංසාරයේ බොහෝ වූ මාස්සර්යාදී අකුසල කර්ම හේතුවෙන් මේ പ്രേත ලෝකයට පැමිණෙන සත්වයෝ අර දින දෙයක් ගන්නට බැහැ. උතුමන් වහන්සේලාට පිළිගැන්වීමෙන් ඒ සඳහා සතුටු වීමෙන් අනුමෝදන් වීමෙන් සැලසෙන පුණ්‍ය විපාකය ඒ අයට සැපගෙන දෙනවා. අන්න ඒ දවසේ විදිහේ 84000ක් ඥාතීන්ට මේ සැපය සැලසුණා. පහූතේ යන්න පානම් හි සක්කච්ඡං අනුමෝදරේ චිරංජීවතුනෝ ඥාති ඒ සංහේතු ලබහමසි. ඒ වගේ සැලසුණු ඥාතීන් 84000ම බොහෝ ආහාර වර්ග පිළිගන්වමින් ඒවාට අනුරූප ලැබෙන කුසලානිසංසයේ හේතුවෙන් පුදුම විදිහේ සතුටටපත් වුණා. ඒ සතුටටපත් වීමෙන් කල්ප ගණන් පිපාසයෙන් කුසගින්නෙන් නග්නව වාසය කරපු සත්වයන්ට මේ ලැබුණු සැපේ හේතුවෙන් ඒ අය කොමද්ද බිම්බිසාර මහරජතුමාට ආශිර්වාද කරනවා. චිරංජීවන්තු නොඥාති. යේ සංහේතු ලබාමසේ අපගේ බිම්බිසාර මහරජතුමා চিරාත් කාලයක් නිදුක්ව නිරෝගීව යහතින් වැජඹේවා කියන ආශිර්වාදයේ කරනවා. දැන් සමහර පින්වතුන් ස්වකීය මව් දෙමව්පියන්ට වැඩිහිටියන්ට ගුරුවරු බන්දු මිත්‍රාදීන්ට නැති වූ Tamanගේ ස්වාමි භාර්යාවන්ට ඒ විදිහේ පින්කමක් කරමින් පින් අනුමෝදන් කරන්නේ නැහැ. සමහර මිනිසයන්ට බොහෝ මියගිය ඥාතීන්ගෙන් කරදර බාධ කෙල්ල වෙනවා. Tamanම රැස් කරමින් අනුන්ගෙන් ලැබූ සම්පත්තිය පරිභෝග කරමින් කාලය ගත කරනවා. එහෙම ආයත සමහර විට බොහෝම කරදර බාධක ඇති වෙනවා. ඇයි අර සියල්ලෝම Tamanගේ සම්පත්‍ය අනුභව අනුභව කරමින් ඒ අයට පින් පෙත් නොදෙමින් කාලය ගත කරනකොට ආයාර හූල්නවා. අනේ අපගේ සම්පත්තිය පරිභෝග කරනවා අපිට දන් පින්කමක් කර පින් අනුමෝදන් කරන්නේ නැහැ කියන සිතිවිල්ල ඇති වෙනවා. අපි කන බොන හැටි යන්නේ නැහැටි සැපේ ඉසේ ඉරියව් පවත්වන හැටි දකිනවා. දැක දැක කන ගාටුවෙන් පසු වෙනවා. එහෙම නෙවෙයි යමෙක් මේ සත්පුරුෂ ගුණධර්මයේ පිහිටා ඒ විදිහේ Tamanගේ ඥාතීන් උදෙසා පින්පෙත් අනුමෝදන් කිරීමෙන් ඒ ඥාතීන් බොහෝම සතුටටපත් වෙනවා. බලවත් සතුටටපත් වීමෙන් අර විදිහේ ඥාතීන්ට දීර්ඝායුෂ ආශිර්වාද මුඛයෙන් ආශිර්වාද කරනවා. ඒක මේ මනුලෝ ජීවත් වෙන සත්වයන්ට ලොකුම ආශිර්වාදයක් බවට පත් වෙනවා. ඒක ඊටමත් වැදගත් වෙනවා. ඊළඟ ගාථාවෙන් සරුවඥන් වහන්සේ පහදා වදාරනවා අම්හා කංච කතා පූජා දායකාච අනිප්පලා නහි තත්ත කසී යති ගෝරක් චිත්තන විජ්ජති ඒ කියන්නේ දැන් දායකයා විසින් යම් කිසි විටක මේ විදිහේ පූජාවක් කරනකොට එක් බ්‍රාහ්මණෙක් ලෝතුරා බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියා ස්වාමීනි මේ දන් දෙන දායකයාට මේ මියගිය ප්‍රේතයන්ට මේ පින ලැබෙනවද බුදුරජාණන් වහන්සේ පහදා වදාරනවා බ්‍රාහ්මණේ අස්ථානී නොලැබී යනවා ස්ථානී ලැබෙනවා අස්ථානී කුමක්ද යමෙක් සිල් රකිමින් භාවනා කරමින් ಗುಣධර්ම පුරමින් ඒ විදිහේ යම් කෙනෙක් දෙව්ලෝ උපන්නන ඒක ආස්ථානය. ඔහුට දිව්‍ය ස්වરૂපයට අනුව ආහාර ආදී සැලසෙනවා. යම් කෙනෙක් පස්පව් කරමින් ඊර්ෂ්‍යා මාර්ෂාදී අගුණ ධර්ම පුරමින් සතර අපායට වැටුණන ඒ කියන්නේ අවීචියට, තිරිසන් අපායට, ඒ සතර අපායේ දෙකොටසට ලැබුණොත් මේ අස්ථානය යම් කෙනෙක් ඔය කියන ස්වභාවයෙන් පරදක්තූපෝ ජීවී කියන പ്രേත කොට්ටාශයට වැටුණොත් ඒක තමයි එකම ස්ථානය. මනුලෝ උපන්නත් ඒක අස්ථානයයි. මනුලෝ ඉපදීමෙන් කබලින්කාර ආහාර උයා පිහා සපයා ගන්න ආහාර තමයි අනුභව කරන්නේ. ඒත් එතකොට පින්කම් කිරීමෙන් දෙව්ලෝ ගියත් බඹලෝ ගියත් ඒක අස්ථානය. ඒ අයට ඒ සාමාන්‍ය පිණින් වැඩක් නෑ. එතකොට පව්කම් කොට නිරේ ආදී අසුර ආදී තිරිසන් ආදී ආත්ම භාවයට වැටුණොත් ඒකත් අස්ථානය. එක මේක ස්ථානයක් ඇති බව සරුවක්ඥයන් වහන්සේ පහදා වදාළා. ඒ ස්ථානයේ වෙන කිසිවක් නොවේ പ്രേත ලෝකයේ පරදත් වූ ජීවී කියන പ്രേත කොට්ටාසය. අනුන් දෙන පිනෙන් යැපෙන්න පුළුවන් പ്രേත කොට්ටාසයට තමයි මේ පරදත් වූ ජීවී කියන പ്രേත කොට්ටාසය. එතකොට මේ പ്രേත ලෝකේ මනුෂ්‍ය ලෝකයේ වගේ ගොවිතැන්පත් කිරීම, ගෙරිහරක් රැකීම ඒවා කිසිවක් නැහැ. කිරි දෙවීම ඒවා කරන්නේ දැන් මනුෂ්‍ය ලෝකේ නම් අතපාල හරි යමක් ඉල්වාගෙන ආහාරයට ගන්නට පුළුවන් රෙදි පිළි ඉල්ලා ගන්නට පුළුවන් කඩේකට ගිහින් මුදලින් ගනුදෙනු කරන්න පුළුවන් ඒවා මේ මනුෂ්‍ය ලෝකේ පමණයි තිබෙන්නේ වෙනත් කිසිම ලෝකයක එහෙම දෙයක් නැහැ. අන්න ඒ නිසාම කිසිම කලෙක പ്രേත ලෝකයේ මේ විදිහේ ඉල්ලාගෙන කෑම, කඩ සාප්පු වලට යෑම, ඒ වගේම කිරිහරක් හැදීම, ගොවිතැන්පත් කිරීම එහෙම දේවල් නැහැ. වනිජ්ජාතාදි සීනත්ති හිරඤ්ඤේන කයාක්කය. හිතෝදින්නේන යාපෙන්ති පේතා කාල කතා තහි. අර වෙළඳාමක්ද නැහැ. කය වික්කයන් කියන්නේ මෙතන කයාක්කයන් කියන්නේ මුදලින් කරන ගනුදෙනු. එහෙම එකක් නෑ പ്രേත ලෝකේ. ඊතෝ දින්නේන අප දින පිනින්ම මේ ඥාතීන් යැපෙනවා. කොහොමද මේ පරදත් උපජීවී කියන പ്രേත කොට්ටාසයට අප දෙන පිනෙන්ම පමණයි යැපෙන්නට පුළුවන් වෙන්නේ. අර විදිහේ මනුෂ්‍ය ලෝකයේ වගේ ගනුදෙනු කිරීම, මිල මුදලින් ගනුදෙනු කිරීම, රන් රිදී මසු කහවණු වලින් ගනුදෙනු කිරීමක් නැහැ. අන්න මේ මනුෂ්‍ය ලෝකයේ මිනිසයන් විසින් තමන්ගේ ඥාතීන්ගේ ගුණ සලස්කාගෙන මේ දින පින සැලසෙනවා. දැන් මේ නොපෙනෙන ජීවීන්ට නොපෙනෙන සත්වයන්ට කොහොමද මේ පින සැලසෙන්නේ කියලා ශාන්තිනායක ලෝතුරා බුදුරජාණන් වහන්සේ උපමාවෙන් ගාථා දෙකකින් පහදා වදාළා. ඒකාන්තයෙන්ම අස්ථානීය මේ පරදත් ස්ථානීය පරදත් වූ ජීවි ප්‍රේතයන් නම් අර උස් තැනට වැටෙන වතුර උන්න මේ උද කන්වත්තං යථානින්නම් පවත්තති ඒව මේව ඊතෝදින්නම් පේතානම් උපකප්පති බලන්ද ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ උපමාවෙන් පහදා වදාළේ කොහොමද මේ ස්ථානයේ ලැබෙන එකම ස්ථානයට කොහොමද සැලසෙන්නේ උස්තැනට වැටෙන වතුර වහා නිම්න කරා යනවා. අර පහත් බිම් පුරවනවා. ඒ ලෙසම අර එකම ස්ථානයේ වන පරදත්තූප ජීවී කියන പ്രേත කොටාසයට පින සැලසෙනවා. අදාසිමේ අකාසිමේ ඥාති මිත්තා සකාචමි. පේතානං දක්ඛිනා දඤ්ඤා පුබ්බේ කත manussරා සමහර කලගුණ සලකන සත්පුරුෂ දෙමාපියන් දූ දරුවන් ඥාතීන් අදාසිමි මට මේ මේ දේ දුන්නා දැන් දරුවන් නම් දෙමාපියෝ මට මේ තරම් උපකාර කළා මට දීපල වස්තුව නිසි අයුරින් පැවරුවා මගේ අධ්‍යාපන කටයුතු නිසිලෙස කර දුන්නා මට හොඳින් ගුරුහරුකම් දුන්නා මේවා සිහි කරමින් කලගුණ සැලකීමේ ශීර්ෂයෙන් අකාසිමේ මගේ අතපය නොකඩා හදා වඩා මා හොඳ යහපත් පුරවැසියෙක් කළා. මෙහෙම සිතමින් කලගුණ සලකන ශීර්ෂයෙන් ඥාතීන් ගැන බොහෝම හොඳට කරුණා මෛත්‍රියෙන් අර මියාගේ මිය ගියාට පස්සේ තේතානං දකිනා දජ්ජා උභේකත manussරං పూర్වේ කරන ලද කලගුණ සැලකීම සිහි කරමින් සිහි කරමින් මව් දෙමව්පියන්ට ගුරුවර බන්දු මිත්‍රාදීන්ට සහෝදර සහෝදරියන්ට ඥාති හිත මිත්‍රාදීන්ට මහා සංඝරත්නයට දන් දෙමින් පින්පෙත් අනුමෝදන් කරනවා ඒක උසස් ඥාති ගුණ ධර්මයක් ඒක උසස් සත්පුරුෂ ක්‍රියාවක් ඒ වගේම උසස්ම කළගුණ සැලකීමේ පින්කම. සමහර මිනිසු නහිරුන්නංව සෝකෝවා යාචඤ්ඤා පරිදේවන නතං පේතාන මත්තාය ඒවං තිත්තන්ති ඥාතියෝ සමහර මිනිසු ස්වකීය දෙමාපියන් සහෝදර සහෝදරියන් ඥාති හිත මිත්‍රාදීන් මරණයෙන් පසු හඬා වැළපෙමින් කඳුළු වගුරුවමින් වාසය කරනවා. ශෝක වෙනවා. පරිදේවයටපත් වෙනවා. ඒකෙන් මියගිය ඥාතීන්ට කිසිම වැඩක් සිද්ධ නොවන බව භාග්‍යවත් වූ ලෞතර බුදුරජාණන් වහන්සේ පහදා වදාළ. ඇයි නහිරුන්නං සෝකෝවා කියන්නේ කඳුළු පෙරමින් අඬනවා. යා සංඥා කියන්නේ යාඥා කරමින් පරිදේවනා සිතේ තද දුක ඇති කර ගනිමින් විලාප තියෙනවා. ඒවෙන් අර මියගිය කිසිම ඥාතියෙකුට වැඩක් නැහැ. ඒ ඥාතීන් එදෙස බලාගෙන එහෙමම සිටිනවා පිනක් අනුමෝදන් වෙන්න බෑ. අන්න ලෝතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව යමෙක් පරලෝ සැපත් වීමෙන් හඬ හඬා දුක් විඳින් පසුතැවීමෙන් කල්ගත කිරීමෙන් මියගිය ඥාතියාට තමන්ටවත් කාටවත් වැඩක් සිද්ධ වෙන්නේ. අන්න ඒක නෙමෙයි කරන්නට ඕනේ. අයංචකෝ දක්ඛිනා දින්නා සංඝම්මිසු ප්‍රතිත්තිතා දීගරත්තං හිතායස ඨානසෝපකප්පති කොහොමද මේක सिद्ध කරන්නට ඕනේ මහා සංඝ රත්නයේ කෙරෙහි ශ්‍රද්ධා ගෞරව භක්තිය උපදවාගෙන ඒ මහා සංඝ රත්නයේ කෙරෙහි ඊ타ම සුපිරිසිඳුව බොහෝ ආහාර පාන වර්ග සකස් කරමින් මහා සංඝ රත්නයට පූජා කරනවා. ඒක තමන්ට දීඝ රත්නම් හිතායස්ස. දීර්ඝ සංසාරයේ සැප පිනිස පවතිනවා. මෙලව සැප පිනිස පවතිනවා. පරලෝ සැප පිනිස පවතිනවා. තමන්ට සංසාරයේ කාන්තෙම විමුක්තිය පිනිස පවතින. ඒ වගේම මියගිය ඥාතීන්ට සෑම කල්හි මේක සැප විහරණයේ පිනිස පවතිනවා. ඒ මියගිය ඥාතීන් සැපසේම උසස් ගුණ ධර්ම සපුරා ගැනීමට ඒ වගේම මියගිය ඥාතීන් සැපයටපත් වීමට ඒක හේතු වෙනවා. බුදු ශාසනයේට ආයුෂ වන්න සැප බල ප්‍රඥා මේ ආහාරය නිසා සැලසෙනවා. බුදු ශාසනයේට දීර්ඝායුෂ පැතුවා වෙනවා. අන්න ඒ නිසාම දායකයාට විශාල පුණ්‍ය ලාභයක් සිද්ධ වෙනවා. තුම් හේ පුඤ්ඤං පසුතං අනප්පකන්ති නුඹලා විසින් වචනෙන් විස්තර කළ නොහැකි අප්‍රමාණ පුණ්‍ය සම්භාරයක් රැස් වෙන බව තථාගත සරුවඥන් වහන්සේ පහදා වදා. එතකොට අපි බලන්නට උනි මේ പ്രേතාපාය කියන්නේ සතර අපායන් එක් කොටසක්. මේ പ്രേතාපායට වැටෙන්නේ ඊර්ෂ්‍යා, මාත්සර්ය ආදී අගුණ ධර්මයන් දැස් කරගනිමින් බොහෝම ලෝභීව පද මසුරු බවින් වාසය කරමින් තමන් අනුභව කරන්නේත් නැහැ අන් අයට යමක් පරිත්‍යාග කරන්නේත් නැහැ අඳින්නෙත් නැහැ ආහාර ගන්නෙත් නැහැ සැපසේ ඉරියව් පවත්වන්නෙත් නැහැ උදේ පටන් නිින්දට යනතුරු රැස්කොට තබා පරලෝ සැපත් වෙනකොට මේ ජීවිතේ සැපෙකුත් නැහැ අවසානයේ ප්‍රතිසන්දි විපාක වශයෙන් പ്രേතපායටපත් වෙනවා මේ പ്രേත ලෝකේ මනුස්ස ලෝකේ වගේ ඉල්ලගෙන කන්න බොන්න යමක් එහෙම දෙයක් නෑ. අන්න ඒක නිසා දැඩි දුක් විඳිනවා. කල්ප ගමන් කල්ප ගණන් සෙන්සොටුවත් නොලැබී වාසය කරන පිරිසක් සිටිනවා. ඇතුළත ගිනි ඇවිලගෙන කර්මජ තේජෝ ධාතුවෙන් දැවෙමින් ඉන්න කොටසක් තියෙනවා. දුගදහමන කැලි කසල ගොඩවල් අසල වාසය කරන කොටසක් සිටිනවා. මේ වගේ බොහෝම සසර දුක් භයානකව අත්විඳින එක්තැනක් තමයි මේ പ്രേතපාය. ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපට පහදා වදාළ මේ කලගුණ සැලකීමේ ශීර්ෂයේ පින්කම් හේතුවෙන් පරලෝ සැප ඥාතියින්ද සුජීවත්ව වාසය කරන සැමද සැප විහරණයටපත් වේ. මේ නිසාම අපි සලකා බලන්නට ඕනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපට මේ පිළිබඳ විකා විශිෂ්ට නුවණින් පාදා වදා. අප සෑම දිනම උදෑසන පටන් නිින්දට යනකම් සිද්ධ කරන්නේ රැස් කිරීම. ඒ රැස් කිරීමෙන් ඇති වෙන සැපයක් නෑ. සැපයක් තියෙනවා නම් ඒ සියලුම සත්වෝ සැපයෙන් සැපයටපත් වෙන්නට ඕන. ඒ තුල Tamanට ඇති වෙන්නේ දැඩි මසුරු බව. ඒ දැඩි මසුරු බව නිසා බොහෝ සංසාරයේ දුක්ඛයන්ටපත් වෙනවා. අන්නේ තත්ත්වයෙන් අත මිදීමට තමයි අර ටික ටික අපි දන් දෙන්නේ. ටික ටික මේ ಗುಣධර්ම පුරන්නේ. ටික ටික උසස් භාවයට පත්වීමට අවශ්‍ය ಗುಣධර්ම සම්පාදනය කරගන්න. ඒ හේතුවෙන් අපිට පුළුවන් වෙනවා අපි බලාපොරොත්තු වන සසර දුක් තරණය කොට අමා මහ නිවනින් සැනසීම. එතකොට මේ පින්වතුන් සෑම දිනම සිත යොදවන්නට ඕනේ. ලෞතර බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ කල්ප කෝටි සතසහස්ත්‍ර ගණනකින් අඳගොළු බිහිරි නැතිව අභාව්‍ය උපතක් නැතුව යහපත් මනුෂ්‍ය ජීවිතයක් ලැබෙන්නේ කල්ප කෝටි ගණනකින් මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ බුදු වචනේ අහන්න ලැබෙන්නේ කල්ප කෝටි ගණනකින් ඒ වගේම යහපත් සුදුසු ප්‍රදේශයක ධර්මයේ පවතින ප්‍රදේශයක මහා සංඝ රත්නය ඇසුරු කිරින ප්‍රදේශයක උපදී ලැබෙන උපත ලබන්නේ කල්ප කෝටි සතසහස්ත්‍ර ගණනකින් මේ කියන වාසනාවන්ත කාලයේ උදා වීමෙන් අපිට පුළුවන් වෙන්නට ඕනේ අපේ ජීවිතය උසස් ලෙස හැඩගස්වා ගන්න. ඒ නිසා අපි කවුරුත් සිතන්නට ඕනේ අප විසින් මේ ලැබූ දුර්ලභ මනුෂ්‍යාත්ම භාවයේ මේ උසස් ගුණ ධර්ම වලින් සපුරාගෙන ඒකාන්තයෙන්ම අපි බලාපොරොත්තු වන බෝධිය දක්වාම උසස් ගුණ ධර්ම සපුරා අමා මහ නිවනින් සැනසීම. ඒ දවස ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ කාරණේ පහදා දීමෙන් ලෝ වැසියෝ අපමණ සොකීය පල්ලෝසප ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කිරීමෙන් කළගුණ සැලකීමේ ශීර්ෂයේ මහා පුණ්‍ය සම්භාර රැස් කරගත්තා. ඒ රැස් කර ගැනීමෙන් ඒ සෑම සසර දුකින් අත මිදුණා අමා මහ නිවනින් සැනසුණා. ඒ බුදු වචනේ අසාගෙන අදද මිනිසෝ අවුරුදු 2500 ගණනක් සොතිය ඥාතීන් පරලෝ සැපැත්වීම සිහිකටගෙන කළගුණ සැලකීමේ පින්කම් සිද්ධ කෙරෙන. ඒ සෑම පින්කමක්ම මෙලොව සැපත් පරලොව සැපත් සුගති සැපත් පිණිස හේතු වෙන. දෙවියෝද මෙපින් අනුමෝදන්ව සැප විහරණයටපත් වෙනවා. දෙවියෝ මේ සැමට ධාර්මික දේව ආරක්ෂාව සලසනවා. ඒ සෑම දිනාද මේ කියන උතුම් වූ විශිෂ්ට ඥානයෙන් අවබෝධ කටයුතු චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා මහ නිවනින් සැනසෙයි. ඒ නිසා අපි සෑම දිනාම කල්පනාවට ගන්නට ඕනේ අද දවසේ මේ උදෑසන ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් අපටද මේ මසුරු මල දුරු කරමින් උසස් භාවයට පත්වෙන අලෝභී චේතනා ඇති කර ගනිමින් මේ ජීවිතයේද සැපවත් කරමින් ලෝයසියන්ද සැපවත් කරමින් හිතහිත මැදියා සත්වයන්ද සැපවත් කරමින් අපේ ජීවිතේ කාන්තෙන් සැපයටපත් වේවා කියන උසස් ප්‍රාර්ථනාව පිහිටුවා ගන්නට වටිනවා අද දවසේ සෑම දිනා මේ විදිහේ මෛත්‍රී ප්‍රාර්ථනා පෙරදැඩිවම තම තමන්ගේ උසස් අභිමතාර්ථයන් මුදුන්පත් වේවා කියන උදෙසීමත් ඇති කරගන්න අතර මේ පුණ්‍යලාභය සකල විද මියගිය සියලු ඥාතීන්ට සසර දුක් තරණය කොට අමා මහ නිවනින් සැනසීම පිණිස හේතු වාසනා වේවා එවැගේම සියලු දෙවියෝ දිවයිසුරෙන් වැඩිමින් දෙවියන්ගේ දැහැමි ආරක්ෂාවරණ මේ ලංකාදීප වාසී සැමටම සැලසේවා දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙත්වා සියලු සත්වෝ මේ අසීමිත පුණ්‍යලාභයේ හේතුවෙන් සෑම කල්හිම වෛර නැත්වෝ වෙත්වා තරහ නැත්වෝ වෙත්වා දුක් පීඩා නැත්වෝ වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා පරම සුවපත් ස්වභාවය වන අමා මහ නිවනින් සැනසෙත්වා කියන උදෙසීම ඇතිව දෙවියන්ට පින් පමුණුම්. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරං එම ධර්මානුශාසනාව පැවැත්වුවේ පූජ්‍යපාද කැලණියේ විපුල ඥාන ස්වාමින් වහන්සේ